මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා පසුදා පුත තුලත් දිග ලිපියක් ලැබින ආදරේ මිහිර මසිතට කාවැතින එදා ඉඳලා මට මගේ හීම් බණ්ඩය දකින්න නැතුව එක දවසක්වත් ඉන්න බෑ. ඒ අත ඉක්මනට එනවයි කියලා එයා කිව්වේ. ඒ ගියේ එයාගේ රස්සාව බේරගන්නට ආරච්චිල මාමව හොඳින් තියාගන්නට ආරච්චිල මාමගේ නැති වෙච්ච ගොන් වස්සයි බාකි කරත්තේ අරගෙන විනෑඩියෙන් එනවා කියලායි ගියේ. ඒත්කෝ අනේ මට බය හිතෙනවා. එයාට මුරකාරය වෙඩි තිබ්බවද්ද? ආ මීන් විද 100ක් එනවා. උන්දටි වෙඩිලි සද්ද ඇහිලාද? වෙද 100ට ඇහුණද ඒ වෙඩි සද්දේ? <clears throat> හ්ම් කොහෙන් බණ්ඩා. එයා ගියා කෝරාලි වලව්ව පැත්තට. දැන් ඒ වලව්වේ ඉන්නව හරි භයානක මුරකාරයෙක්. අනේ මට බය හිතෙනවා සීයේ. අන්න එනවා ආරච්චිල මාමා. මාමා එන්නේ හිම් බණ්ඩායිය හොයන්නද කොහෙද? ඔන්නේ ඉතින් පටන් ගත්තා ඉකි ගහන්න. මේ මුතු ඔය ඇඳීම නවත්තලා කවුරු හරි බබලත් එක්ක එක වලව්වට ගිහින් යනවා සොබණියෙක් සොබණියෙක් අනේ මට හරි බයයි සීයේ මටත් වෙඩි තිබ්බොත් ඒක කමක් නෑ මගේ හිම්බණ්ඩයේ හින්ද මම මැරෙන්න උනත් ලෑස්ති මං යනවා මාමා හ්ම් හ්ම් හ්ම් ආවද මාමා හ්ම් ඔබට අහුණාද වෙඩි සද්දේ ඔකෝ මට නෑ හෙන්න. මගේ කම් බීරි වෙලාය. ඒක නෙවෙයි. ආ මේ මුතු කෙල්ලගේ පණයයි. ඉම්බන්නට මොකුත් වෙලා නම්. මං එදාම කීවා ඔය කෝරාල එක තියෙන වෛරයත්. ඉතින් අහ කරගෙන හොඳින් ඉන්න කියලා. ඕ. ආහා මං කීවා මේ සම්මජ්ජාතියේදී මම මිනිහාගේ මූණවත් බලන්ට යන්නේ නෑ කියලා. ඈ මගේ ගොන් වස්සයි කරත්තේයි නෑ. වාං. හොයන්ට ගිය හීම් බණ්ඩත් නෑ. ඈ කමක් නෑ කමක් නෑ එමනම් ඉතින් මේ මේ හිඹන්නට වෙඩි තිබ්බොත් ඒක කමක් නැද්ද ඈ ඒ මිනිහා කෝරාල වෙච්ච පළියට එහෙම වෙඩි තියන්න බෑ මාමා එහෙනම් ඔය වෙඩිල්ල පත්තු කෙරුවේ හ්ම් මේක අර නියපොත්තෙන් කඩන්න පුළුවන් පැලෑටියක්. හ්ම්. පොරවකින් කපන්නත් බැරි තරම් ලොකු වෙන පටලැවිල්ලක් ආරච්චි. ඈ අර බලපංකෝ ආ සාජම් මහත්තයෙක් මේ පැත්ත බල බලා කෝරාලගේ වලව්ව දිහාට යනවා. හැබැයිටම කෝරාලයාගේ මුරකාරයා අපේ හීම් බණ්ඩට ගිනි බින්දවද්ද ඈ ඔන්න ඔතනයි මේ කතා පුවත එදා ඇන හිටියේ. ඒත් හීම්බණ්ඩ තවමත් කෝරාලගේ වලව්වේ. මුතු අඬමින් gederama තනි වී සිටී. කීරාල ආරච්චිලගේ හිතේ පැසවන කෝරාල වෛරයේ කිසිම අඩුවක් නොවිය. හීම්බණ්ඩා ඉක්මනින් නොපමිණියොත් සිය පණ හානි කරගන්නා බවට මුතු කළ තර්ජනය පොලිස් සාජන්ගේ පැමිණීමෙන් පසු නැවතිනි. ඈ දුක් ගී ගයමින් තවමත් තම පෙම්වතා එනතුරු මග බලා සිටී. එයා මේ භයානක ගමන යන්නේ නෑ. ආරච්චි මාමගේ බලපෑම හින්දා මිසක. අනේ දෙයනේ මාත් ඒ ගමන යන්න එපා කිව්වේ නැත්තේ. අපි දෙන්න එක්තෙන් වෙනකල්වත් ඔය ලියන මහත්තයා පට්ටම තියාගන්න ඕනේ හින්දානේ මට දැන් හිතෙනවා දෙයනේ ගොවිතැනක් බතක් කරගෙන පොඩි පැල්පතක් හදාගෙන ලොකුකම් හොයන්නේ නැතුව අපේ පාඩුවේ ජීවත් වුණා නම් මේට වඩා කොච්චර හොඳද කියලා. මේකට මාත් වෙරදිකාරියක්. මට ඕනේ වුණා මගේ ආදරවන්තය මුවන් පැලසේ ආරච්චිලගේ ලියන මහත්තයා කියලා ගමේ ගෑනුන්ට කියලා නම්බුව ගන්නට. ඒ හින්දා තමයි මං එයාට අර ගොන් වස්ස හොයන්ට කෝරාලි වලව්වි වත්තට යන්න කියලා ඉඩ දුන්නේ. අන්න අර ගෑනු අම්මන්ඩිලා එනවා. මේ පීලේ නාන්නද කොහෙද? දැන් ඔය හැම දිනා මහයි කවදද පෙළවාසේ කියලා. උන්න්ට කලින් මම යනවා ගේ ඇතුළට. ගිහින් ඉතින් අර හින් ජනේලෙන් බලාගෙන ඉන්නවා. මගේ හීම් බණ්ඩයියා එනවද කියලා. හොඳටම රෑ වෙලා ඒත් මම ලියපු කවි පදයක් මට මතක් වෙනවා මෙතුවක් කලක් ගෙදරින් පිට කොහෙද ගියේ මට නෑ දුකක් දැනුනේ නුඹ නිසා මෙහි ආ ආයිත් සැරයක් ආවද පොලිසියෙන් අනේ ඒ කියන්නේ යාට අනතුරක් කියලා මට කියන්න ඇවිත්වද්ද අනේ මගේ අයිසක හීම් බණ්ඩ අයියා උහි තට්ටු කරපු දෙන්නේ මම නෙමෙයි මේ දුර අරින්නේ. එයි දෙයනේ මට මේම දුකක් දෙන්නේ ඇයි? මොකද්ද මං කරපු අපරාධේ? ආ කවුරු හරි මගේ කාමරෙන් එළියේ ඉන්නවා. ඒ මගේ හිමින් බණ්ඩයි යට. ඒ කියන්නේ කෝරාල හිමින් බණ්ඩව වෙඩි තියලා මරලා දාන්නේ නැතුව බේරලා ඉවවත්ද? මේ මුතුමැණිකේ මේ දොර ඩිංගක් අරිනවද ලොකු ආරංචියක් ගියන්ට තියෙනවා නෑ කවුරු ආවත් දොර අරින්නේ නෑ මේ දොර ඇරලා මම කියන ආරංචිය අහනවද නැද්ද නැත්නම් මම මේ යනවා එමනම් ඈ මම මිනිපේ හතරක ඉඳලයි මේ ආවේ මුතුමැණිකේ මුතුමැණිකේ හොයාගෙනමයි මේ පණිවිඩය දෙන්න ආවේ ඒක අහන්න දොර පොඩ්ඩක් අරින්ට ඈ අනේ දෙයනේ අම්මයි අප්පච්චි ගියේ මිනිපිටනේ අනේ උන්දරට කරදරයක්වත් වුණාද ඒ මේ රෑ බෝවිලා දොර අරින්ට එපා කියලා හීම්බණ්ඩේ කියවපු වචනේ මට තාමත් ඇහෙනවා මේ ගෙදර නැද්ද කවුරුවත් මේ මුතුමැණිකේ මං ආවේ ටිකක් නරක ආරංචියක් කියලා යන්ටයි මම මේ මේ මේ මිහිපේ දෙල් ගහ ගෙදර ගුණසිංහ මා මතක ඇති මුවන්පැලස ඉස්කෝලේ ඉගෙන ගත්තේ මේ ඩීජී ගුණසිංහ මම ටික කාලයක් ඉස්කෝලේ ඉගෙනුවා මේ කරවලේ මං කොහොමද එයයි කියලා අඳුරගන්නේ? දොර නම් ඇරියා. ඒත් මේ කඩුවරේ මට පේන්නේ නෑනේ. අන්න කුප්පි ලාම්පුවක් ගේනවා. කොහේ මිනිස්සයා? ආනේ මට සමාවෙන්න මුදුමැණිකේ. මේ රෑබෝ ඉගෙන එන වෙලාවේ ආවට මාව මතක ඇතිනේ. ගුණසිංහ. බොහොම අමාරුවෙන් මේ මෙහට සම්ප්‍රාප්ත වුණේ. පයින්ම යාවේ කොහොමද ඉතින් සැපදන්නේ ඉබ? වාඩි වෙන්නකෝ. මොකද්ද ආරංචියක් තියෙනවයි කියලා කිව්වේ? මේ ඔව් ඔව් මේ මෙන්න මේ මොනවද වගේ අම්මා දුන්නා. ආ මගේ අම්මයි අප්පච්චි හොඳින් ඉන්නව නේද අයියන්ඩි? අම්මට අර රත් වාතෙද වාත රතෙද මොකද්ද හැදිලා ඉන්නව නේද? අනේ උන්දට අමාරුද? බීජ ගන්නවද? එතකොට අප්පච්චි එයාත් සනීපෙන් ඉන්නවද? ඒ ගැන කියන්න තමයි මම මේ ආවේ. අනේ ඇයි? අප්පච්චිට මොකක් හරි කරදරයක්ද? සනීප නැද්ද? මේ කලබලෙන් දෙපා මුතුමැණිකේ. ඒ ඒ මාමා පෙරේදා හවස කලුවරේ කුඹුරට වතුර හරවලා ඇලනියර උඩින් ඇවිදිනකොට තනකොළ අස්සේ හැංගිලා හිටිය සර්පෙක් අපේ අනේ අපේ අප්පච්චි නෑ නෑ නෑ බය වෙන්න එපා මෝතු අහල පහල උදවිය එකතු වෙලා සර්ව වේදකම් කරන වේද මහත්යක් හොයාගෙන ප්‍රතිකාර කරනවා මේ මං ෂේරටම කිව්වා මේ මුතුගේ අප්පච්චිව හොඳින් බලාගන්න කියලා ඒ මිනිස්සු මං කියන ඕනම උදව්වක් දෙන්න පොරොන්දු වුණා ඒකයි මම මේ පණිවිඩය කියන්න ආවේ අනේ මට සිද්ධ වෙද්දෙත් ආදර වෙන්නේ අයියෝ පාණ්ඩන්ත ඒ සර්ව විද මෙලකට බැහැ නැති ඒ මේ මේ මාමට දැන් සනීප ඇති මුතු උමින්ට යන්නේ මං තේ ටිකක් හදාගෙන එන්නම් ඉස්කෝලේ ගිය කාලේ දැක්ක පොඩි කෙල්ල නෙමෙයි දැන් බොහොම ලස්සනයි දිග ලොකු කොණ්ඩයක් තියෙනවා මූණේ පාටත් හරිම ලස්සනනේ හරි සිරියාවන්තයි. ඒ ටික කනගාටුවෙන් ඉන්නවා වගේ පේනවා. ම්ම් මම උපයාසනීප හින්දා වෙන්න ඇති මං හිතන්නේ. ම්ම් එන්ටයි යන්දි. තේ ටිකක් බොන්න. ආ මේ අම්මා ලෙවල තියෙනවා වැලි තලප වගේ. ආ එපා එපා මං එහෙදි ඕවා කනයි ආවේ. ඒ නැන්දම අසනීපෙනු ඉඳගෙන මේ ඕව හදලා දුන්නේ මුතුට දෙන්න කියලා. ඔව් මේ මේ තනියමද මේ ගෙදර ඉන්නේ? කවුරුවත් නැද්ද මේ තනියද? නෑ මට තනියක් නෑ. අහල පහල ගෙවල් වල ඉන්න අය නිතරම මෙහෙ එනවා. ඒක බොහොම රසයි. මේ මේ එහෙමනම් මං ගිහින් එන්නම්. ඈ? හා හොඳමයි අයියන්දි. මේ මං මේ ආරංචිය කියන්න තමයි ආවේ මේ මුතු නඟා. එහෙනම් මං ගිහින් එන්නම් ඈ. අරින් හීම් වණ්ඩයියව කෝරාලගේ වලව්ව හිර කරගෙන ඉන්නවා. ආරච්චිල මාමා ඇවිත් වැඳලා සමාව ගන්නකල් එවන්නේ නෑ කියලා කියනවා. ආරච්චිලා කීයට ගියත් කෝරාල ළඟට යන්නෙම නැහැ කියනවා. අම්මා සනීපේ හොඳ කරගන්න කියලා මිනිපෙට ගියා. ඒ ඇස්සේ අප්පච්චිට සර්පෙක් දෂ්ට කරලාලු. අද ගන් සභා උසාවියට යන්න තියෙනව නේද? ඈ ඉක්මනින් නැගිටින්න. අප්පච්චී. දැන් දැන් කීයද වෙලාව එතකොට? ඈ දැන් වෙලාවද දැන් උදේ 6ක් පහු වෙලා. ගන් සභාවට යන්න ඉක්මනට නැගිටලා ලෑස්ති වෙන්න. බොලේ හැබෑට. අපෝ අර ගොලාපුවක් හොරකම් කරපු කොල්ලගේ නඩුවයි කේල්කම් හොරකම් කරපු මුට්ටපාල හොරාගේ නඩුවයි අප්පච්චියේ නඩු දෙකක්ම තියෙනවා නඩු දෙකක්ම තියෙනවා දෙකටම මම පෙනී හිටින්න ඕනේ ඒත් ඉතින් කෝ මට වේලාසනින් යන්න තිරික්කලයක්වත් නැහනේ ඒකයි ගොන්වස්සයි හොරකම් කරපු හොරාට ලොකුම දඬුවමක් දීලයි මං පස්ස බලන්නේ ඒක පස්සේ කරා ගන්න තියෙන දෙයක් නෙවෙයි දැන් ඉක්මන් කරලා යන්න නැත්තම් මහා කරදරයක වැටේ අනේ අර හීම් බණ්ඩ නැති පාඩුව මට ඉවසන්ට බැරි තරම් නේ. ඒත් ඉතින් කෝරාලයා හීම් බණ්ඩාව එවන්නේ නැහැ. මගේ නඩු හබ තද වෙනකල්. ඔව්. එහෙමනම් ඉතින් තියෙන්නේ ඔය පරණ කෝන්තර අමතක කරලා කෝරාල මුණ ගැහිලා කට කට කට කට කෝරාලව මුණ ගැහිලා. අනේ මොකටද ඉතින් මයි කට. කෝරාලව මුණ ගැහිලා. බොලම් මණිකේ මේ කීරාල ආරච්චිල කාටවත් බාල්දු වෙන මිනිහෙක් නෙවෙයි. ඒක බාල්දු වීමක් නෙවෙයි නෙවෙයි. tamunගේ සේවක ලියන්න මුදව ගන්නට කරන උපායක්. ඒකෙන් ඉතින් අර මුතුමණිකගේ තිත හොඳ වෙයි නෙවෙයි. බාගදා ඒ කෙල්ල ඇවිත් ওই රාජකාරි වැඩවලට උදව් කරාවි. ඈ මොලේ හැබැයි ඒ හරිය මට මතක් වුණේම නෑනේ වැ. මුතුට පුළුවන් වෙයි හීම් බණ්ඩ කරපු ඒ වැඩ භාගයක්වත් කරන්න නේද මන්නේ ඈ? ඒක තමයි මං කියන්නේ. දැන් ඉතින් මුලින්ම කරන්න තියෙන්නේ කෝරාල මුණ ගැහිලා ඕ ඕ ආයෙත් මොගේ ජම්ම හතුරා මුණ ගැහෙන්න කියනවා මට ඈ? බෝලම් මැනිකේ ඔය කෝරාලෑ ඉන්න වලව්ව කුරුන්දෙනියේ උන්නේ මටයි විකුණන්ට ගියේ ඒ කාලේ. ඕ. ඒ කාරාංචි වෙච්චි ඔය කෝරාලයා මගේ ගානට වඩා සල්ලි ගොඩක් දීලා ඒක ඩෑගත්තා. ඈ එහෙම නොවෙන්න අද මමයි ඒ දැවැන්ත වලව්වේ ඉන්නේ. ඕ. කොහොම ඒවට ලෝභකම් නැකර කාසි මුදල් ගොඩාක් වියදම් කරන්නට වෙනවා. මැනිකේ කියන්නේ මං වියදම් කරන්ට ওই කාසි මුදල් දෙන්න ලෝභයි කියලාද ඈ ඒ හරිය දන්නේ මම නෙවෙයි මං කිව්වා මං කිව්වා ලෝභකම ඈ ලෝභකම ලෝභකම කියාපේක මට ඇහුණා. ඔව්. මං කීවේ අර අහස උසට තියෙන ලොකු වලව්වට සල්ලි කොච්චර දුන්නත් මොකද වෙන්නේ කියලා. ඒක කොච්චර වටිනවද අද? හ්ම්. ආමේ මෙන්න මේ කෝපි එක බීලා දුවන්ට උසාවියට ඉක්මනට. චා චා චා චා. ඊම් බණ්ඩා හිටියනම් මම නෙවෙයි දුවලා ගිහින් මගේ රාජකාරී කොළ ඉදිරිපත් කරන්නේ. ඒ වුණාට ගම්මුලා දෑනියා පෙනී ඉඳලා උත්තර බඳින්න එපාය. ආ ආ අන්න වෙද මාමයිනෝ. මේ දැන් මෙතන කතාවට පෑහෙන්නේ නැතුව ඉක්මනට යන්න ගම් සභාවට. අනේ මගේ තිරික්කලේ ගොන් වස්සයි නැති පාඩුව වීම් බණ්ඩ නැති පාඩුවටත් වඩා ලොකුයි. බෑ බෑ බෑ ඊම් බණ්ඩා එළියට අරන් තිරික්කලේ කෝරාලගේ වත්තේ තියනවද කියලා හොයා බලලා ඊට පස්සේ නඩුවක් ගොනු කරනවා මගේ ගොඩ පෙරක දෝරුවගේ උපදෙස් පිට. නැතුව නම් බෑ මේක කරන්න. ඔව් ඔව් ඔව්. ආ ඒ කවුද ඒ මේ ආරච්චිල උන්වහන්සේ නෑ ඔය ඉන්න උන්වහන්සේගේ කවුද ඈ ඉසු නැතුව මෙන්න මේ දොර හරිනවා ආරච්චිල ආහහ දොර නම් අරින්නම් හැබැයි විනාඩි දෙක තුනකින් කියන දේක් ඉවර කරන්ට වෙයි ඕන ඉක්මන් කරලා <laughs> මොකද හොඳමයි හොඳමයි ආයි බොවන්නේ අනේ කාලේ වනේ වාසය කිව්වා. තරහෙන්ට එපා වෙදරාලහා මේ නුමුත් මගේ ලියන්නා නැති පාඩුව දැන් මට හොඳටම තදින්ම දැනෙනවා. ඒක තමයි මං එදා ඉඳලාම කියන්නේ කොරාලේ එක තියෙන ඔය තරහම රසීරම අතෑරලා ඒ වලව්වට ගිහිල්ලා වලව්ව වලව්ව ඉලව්ව කියනවා හොඳයි ඒ පරණ ගෙදරට වලව්ව. ඕක වලව්වක් වෙන්න තිබ්බේ මේ කටුපුල්ලේ කීරාල ආරච්චිල ඕකේ පදිංචි වුණා නම් විතරයි. දැන් ඕක වලව්වක් නෙවෙයි ඉලව්වක්. හරි හරි. ආවනම් තේ කෝපි මොනවා හරි බීලා දැන් යන්න. මට පරක්කු වුණා ගම් සභා උසාවියේ පෙනී හිටින්ට මොනව මොනව ඇයි ඒව ගැන අහන්නත් එපා ඇහුවට උත්තර දෙන්නත් එපා කියලයි මට උගන්වලා තියෙන්නේ ආව් එහෙමද ආ එහෙම තමයි මණිකේ ඔය සුමනට කියන්න මේ වෙදමාමට බොන්ට මොන මේ තේ කෝපේ හදලා දෙන්න කියලා ආ හරි හරි අපි පස්සේ කතා කරමුකෝ ඈ අනික් ඒවා මං දැනටමත් පරක්කු වැඩි. මගාන් සභාව උසාවියේ පෙනී හිටින්ට අද නඩු දෙකක් තියෙනවා විභාගෙට. අර කොල්ලෙක් ගොලෑපුවක් හොරකම් කරපු එකයි. තව අර අර කේල්කන් කවුද කිව්වේ ඈ? මොනම නඩුවක් හරි අද මේ ආණ්ඩුවේ නිවාඩු දවසේ ආනවා කියලා කවුද කිව්වේ? <laughs> මං හිතන්නේ එව්වා ඊ ආණ්ඩ අම්මේ හදියෝ සාකි අද නිවාඩු දවසක්ද අපේ බලනවා ඉතින් මේ මගේ මැනිකේ මායියා මට නිදා ගන්නටවත් නොදී ඇහැරවල කරපු වින්නැහියක තරම ඈ මැනිකේ කරපු දෙයක් නෙවෙයි ඈ මේ මේ ආණ්ඩුවේ නිවාඩු දවසක් යා ඒක දැනගෙන එපාය නිදාගෙන හිටියේ මාව ඇහැරවලා උසාවියන්ට කලබල කරන්න කලින් ආ ඕම් බලන්න මාමා මගේ ලියන්න නැති පාඩුව කොච්චරද කියලා. හරි හරි හරි. ආරච්චිල කලබල වෙන්න එපා. අනේ මේ වෙද මාමා නෙවෙයි. මේ මේ බොන්ට මොනවද දුන්නද අපි? ඕලම් මැනිකේ යමක් කරන්න කලින් ඒක හරිද වැරදිද කියලා හොයා බලන්න කියලා මං කොච්චරනම් කියලා තියනවද ඈ කොච්චර කිව්වත් ඒක අහනවද නැතුව අහලා නේනම් මම යමක් කරන්නේ ඒ දැන් මොකද මං කරපු වරද වැරදි එකක් නෙවෙයි කෙරුවේ ඈ මං ඊයේ රෑ හීනෙන් අර කෝරාල එක්ක දබර වෙලා මිනිහගේ මූණකට සමතලාවෙන්ට දමලා අයින ඇති ඇති ඇති ආරච්චිලේ ඊනෙන් <laughs> කෝරාලෙක්ක සණ්ඩු වෙලා නිදි නැතුව ඉඳලා මේ දැන් අද උදේ කුකුලා අඬන කල්ම නිදාගත්තා මදිද තව පොඩ්ඩෙන් අද උසාවිය යනකත් වරදිනවා මැනිකේ අද ගන්සභා උසාවිය නිවාඩුවට වහලා ඈ මං දනිපනි ගාලා උසාවියට ගියා නම් පල් වෙලයි ආපහු එන්නේ. ඕ. හොඳ වෙලාවට මේ වෙදමාමා යවිත් අද අනිවාර්ය දවසක් කියලා කීවේ. මගේ ලියන්නා ඊම් බණ්ඩා හිටියානම් අට මෙහෙම පාචල් වෙන්න වෙන්නේ නෑනේ. හ්ම් හ්ම් හ්ම් හ්ම්. එමනම් දැන්වත් කොරාල වලව්වට ගිහිල්ලා ඊම් බණ්ඩාව නිදාස් කරගන්නකො. එච්චරනේ. ඔයාල මට විරුද්ධව පෙත්සම් කීයක් නම් ගැහුවද? එන එකක් තියා මම හොඳට සිංහල ලියන්න කියන්ටවත් දන්නේ නැහැ කියලාත් පෙස්සමක් ගැහුවනේ ඔය මිනිහා. ආ. ආරච්චලට මතකද මේ මේ මං ඒ දවස්වලම කිව්වා මේ සිංහල ලියන්න ඌට වඩා ඉගෙන ගන්න කියලා. ඈ? ඉඳලා හිටලා ඔය පොඩි වැරද්දක් වෙනවා. කාටද එහෙම නොවෙන්නේ? හ්ම් හ්ම්. හරි හරි හරි. මේ දැන් එව්ව ගැන හොයා බලන්න නෙවෙයි තියෙන්නේ. අර කෝරාල වලව්වේ හිර වෙලා ඉන්න හීම් බණ්ඩ නිදහස් කරගන්න එක. ආ එහෙමනම් මාමා මේ විදමාමයි මුතු කෙල්ලයි මේ මැණිකේ යනවා කෝරාල ගාවට. ආ මෙන්න වැඩ මේ අහක ඉන්න මම මොකටද යවන්න හදන්නේ? ආ නෝ ඉතින් මට ඕනම දෙයකට ජීවිතාන්තය දක්වාම උදව් උපකාර දෙන්න පොරොන්දු වෙලා විවාහ කිවිසුම කියලා දිග හැල්ලකට අස්සන් ගහලා ආපු මගේම බාර්ගියාව මට දෙන උදව් උපකාරද මේ ඈ අනේ මොකද බාර්ගියාව කිව්වේ බාර්ගියාව කිව්වේ මේ පුරුෂයාගේ ගෑනු පරාණයට ඔය හොඳ හිංගලෙන් කියන නමක් නේ නේද? භාර්යාව. භාර්යාව නෙවෙයි. හරි හරි ඉතින් ඒ තැනැත්ති අර දිග විවාහ ගිවිසුම් පත්‍රිකාව කියනකොට ඒක අහගෙන ඉඳලා නේද ඔය කැමැත්ත දුන්නේ? නමුත් දැන් කියනවා මා වෙනුවෙන් අර කෝරාල ගාවට යන්න බෑ කියනවා. ඒක හරි නෑ ආරච්චිල. ඇයි හරි නැත්තේ? දැන් එකේ ඉන්න ඕන මේ ගෙදර මේ ගෙදර. ආරච්චිලයි ගිහිල්ලා කෝරාලව මුණ ගැහිලා. නමුන්ගේ ලියන්න නිවැරදි කාර්යය බව කියලා. හොඳයි වෙදමා මට මේ වගේ පටලැවිල්ලක් ඒ වෙදහාමිනේ හිටිය කාලේ සිද්ධ වුණා නම් හාමිනේ යවන්නේ නැද්ද මං අහන්නේ. ඊයට ගියත් ඒ ඇතිව නම් මං අරින්නේ නැහැ. මගේ විරුද්ධකාරයෙක් ගාවට. ඒක වැරදි වැඩක්. ආ, ඇහුණද? මේක මේ බලල්ලු ලව්වා කොස්සෙට බාවනවා වගේ වැඩක් නේ. මං යනවා යන්ට. මට ගෙදර තියෙනවා වැඩ රාජකාරි ගොරාක් කරගන්න. හ්ම්, ඔයි මෙයින් හීම්බණ්ඩ මෙහාට ගන්නටත් බෑ මට කෝරාලගේ ඔය වලව්වට යන්නටත් බෑ අද මුවන් පැලස්සේ රංගපෑම් විජේරත්න වරකාගුඩ උලපනේ ගුණසේකර දීර්ඝා විමර්ශනී හඳුවල ශීලා පරණමානගේ සහ රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය සඳරුවන් ලියනගේ සමග ජයන්ත චන්දලාල් කලාසූරි මුදලනායක සෝමරත්නයන් ගුවන් විදුලියට ලියන මුවන් පැලැස්ස නිෂ්පාදනය නන්දා ජයමාන